හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්න ප්‍රශ්න දෙකක් ඒ මහත්මයා අහලා තියෙනවා. අසින භාවනාවේදී අජීවී සංඥාවක් අරමුණු කොටගෙන දිනු කළ හැකි වුවත් මෛත්‍රී අරමුණ දිනු කළ හැක්කේ ජීවි වස්තු අරමුණු කර පමණක් කියන කාරණාව නේද දේශනාවේ සඳහන් වුනේ. ඔව් ඔව් ඒ කියන්නේ දැන් මෙත්තාව අපි මෙත් වඩන්නේ සත්ව ලෝකය අරමුණු කරගෙනනේ. අවිඥානික ලෝකයටත් ඒකේ බලපෑමක් තියෙනවා. නමුත් අපට මෙත්තාවට කියන්නේ යහපත અભිවෘද්ධිය සඳහා අපට ඉලක්ක වෙන්නේ ප්‍රධාන වශයෙන් ජීවියේ පුද්ගලයේ මිනිස්සෙක් හරි අවශේෂ සතෙක් හරි කවුරු හරි ජීවිය. එතකොට ඉතින් අන්න ඒ ඒ ආරම්භණය ජීවමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ධානය උපදවන්න ධානය උපදවන්නට මේ විඥානයේ සහිත අරමුණක් වෙන්නම ඕනේ. දැන් කසින කියන්නේ විඥානයේ සහිත අරමුණක් නෙමෙයිනේ. හැබැයි මේ කසින ආරම්මණය ජීවමානව තියෙන්න ඒ තියෙන අරමුණ පාදක කොටගෙන තමයි අර ධානයට අර අරමුණ ගන්න. හැබැයි ගත්තට පස්සේ පුරුදු කරගත්තට පස්සේ ආයෙ කසිනේ ඕන නැහැ. ඒ වගේ මෛත්‍රී ධානය උපදවා ගත්තට පස්සේ අර පුද්ගලයා ඉන්නවද මැරිලාද කියන කතාව අදාළ නැහැ. එතනට යනකම් ඔහුට ඒක අවශ්‍යයි. ඒ ඒකත් එක්ක තමයි මනස වැඩෙන්නේ. ඒකයි. ඒ එතුමා අහලා තියෙන කාරණේ හරි. එතකොට එතනට යම්කිසි ජීවත්ව ඉන්න කෙනෙක් වෙන්නට ඕන කසින කසිනාදී අරමුණු කරගෙන අපට අජීවි අරමුණ වුණත් අරගෙන ධාන වඩන්න පුළුවන්. හැබැයි මෛත්‍රියේදී අපි ඉලක්ක වෙන්නේ අජීවි දෙයක් නෙමෙයි සජීවි දෙයක්නේ. එතකොට අරමුණු කරන මොකක් හරි සජීවි හරි අජීවි හරි අරමුණු කරන අරමුණ තියෙන්න ඕන කියන එකයි එකෙන් කියන්නේ. සජීවී අජීවී කාරණේ පැත්තකට දාන්නකො කසිනය අරමුණු කළත් පුද්ගලය අරමුණු කළත් ද්‍රව්‍ය අරමුණු කළත් ආලෝකයක් අරමුණු කළත් ආකාශය අරමුණු කළත් ඒ අරමුණු කරන දේ ජීවමාන නම් තමයි එතන රූප කොටාස මනසින් මනෝද්වාරයෙන් අරමුණු කරමින් අර අර්පණාසිත ගොඩනගන්නට පුළුවන්